අභිධර්මයේ පිළිබඳව ඒ අභිධර්මාර්ථයන් පරමාර්ථ වශයෙන් දැක්වෙන අභිධර්මාර්ථ සංග්‍රහයේ එන ගාථාකින් කියන කරුණු කියන මේවා ඇතුළත් පැයක පමණ විස්තරයක් ඉදිරිපත් කළා. අභිධර්මාර්ථ කියන නෑ නැවත අප සලකා බලනවා නම් ඒ අභිධර්මයෙන් කියන්නේ ධර්ම ප්‍රකාශය ඇතුළත් වෙන ධර්ම ග්‍රන්ථ දෙනවා ප්‍රකරණ වශයෙන් කතා ධම්ම සංගමී විභංග ධාතු කතා සුත්‍රම පඤ්ඤප්ති කතාවත්තු යනක පඨාන ඒ සියල්ලෙම ඇතුළත් වෙන අර්ථයන් තමයි අභිධර්ම මාර්ගය කියන්නේ. ඒ අභිධර්ම මාර්ගයන්ද මා පටිගය දිනෙන් විස්තර කළ ප්‍රඥප්තියෙන් දැක්ලක්ද. ප්‍රඥප්තියෙන් දිනේ තනදී ලෝක ගුණකාර ලෝකයාගේ සීලමුන් වශයෙන් ඒ ඒකේ ගුණකාර භාෂාවල තිබෙන සියලුම වචන ඇතුළත් වන්නේ ප්‍රඥප්තිය කියන මේ පරිවර්තනය. මේ ධර්මයේද අභිධර්මාර්ථ කියන මේක ඇතුළත් වෙනවා. ඒක තමයි අභිධර්මාර්ථ සංග්‍රහයේ වෙන ගාථාවෙන් සත්‍ය විස්සා බුද්ධම්මස්සා සතිභා පරමස්සතු චිත්තං ඒකසිකං රූපං නිබ්බාහි විසබතා යාදකේ මේ අභිධර්ම ප්‍රකරණයන්දී එන සියලු අභිධර්මාර්ථය පරමාර්ථ වශයෙන් සැකසෙන්නේ ඒ අභිධර්මාර්ථයන්ට ඇතුළත් වෙනවා ආදාසි පරිදි ඒ ප්‍රකරණයන්දී එන සියල්ල එන්නේ මේ මුතුන් දැක්මකට ඇති සුද්ධ ප්‍රඥා ප්‍රකරණය කියලා එකක් ගැන කිව්වා එනි සුද්ධයන් ගැන දැක්කේ. ඒකක පුද්ගල, විවිධ පුද්ගල, විවිධ පුද්ගල, චතුර්විධ පුද්ගල, සංවිධ පුද්ගල ආදී වශයෙන් පුද්ගල ව්‍යවහාරයෙන් පිටායි එය දක්වා අපේ. මේ සමාන්තර පිළිදෙන්නේ. එතන ධර්මානුසාරයෙන් පුද්ගලයන් දක්වනවා. අනේ ඒ පුද්ගලයන් පිළිබඳව දැක්වෙන ඒද අභිධර්මාර්ථයන්ටයි ඇතුළත් වෙනවා. ඒ සියලුම අභිධර්මාර්ථ තමයි පරමාර්ථ වශයෙන් සතරකට බෙදා දක්වනවා. මොනවාද සතර? චිත්ත චේතසික රූප නිබ්බාන. චිත්ත චේතසික රූප නිබ්බාන. දැන් ලෝකයේ තිබෙන කවරහො ව්‍යවහාර ලෝකයේ තිබෙන දේශිකතනද ඇති කවරහො ව්‍යවහාර වේනම් ඒ විවහාර සියල්ල විග්‍රහකට ගන්නවා. පරමාර්ථ වශයෙන් අපට ලබා දෙන්නේ ධර්ම ප්‍රකාශ තුනයි. චිත්ත චේතසික රූපය. අනේ විදර්ශනයේදී දැකීම සඳහා සම්මා යමයි කියන නම් කතා කරනවා කියන මේ කාරණේ ගැන එදා විස්තරයක් කළා. මට නම් මම යනවා නැත්නම් අපි යනවා කියන ඒ යාම් ක්‍රියාව කෙනෙකු විසින් කරන හැටියට අප දැකීමත් දෙන්නා. ඒ යාම් ක්‍රියාව වශයෙන් උදල උදලා දැකිය යුතු පරමාර්ථ ධර්මනම් චිත්ත චෛතසික රූප කියන දේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයයි. ඒත් අපි කතා කරන විට පංචස්කන්ධයක් යනවා පංචස්කන්ධයක් යනවා පංචස්කන්ධයක් කතා කරනවා කියන්නේ කියන්නේ නැහැ. සිංහල ගුණකාරී සීතායි ඒ පිළිබඳව අප කතා කරන්නේ. කෙනෙක් කතා කරනවා කෙනෙක් යනවා කෙනෙක් එනවා යාලි දැක්ක. නම් ධර්මපත්‍ය නම් කෙනෙකු හැටියට ගන්නට පරමාර්ථ වශයෙන් කෙනෙක් නෑ. කෙනෙක්ගේ කියන්නට පරමාර්ථ වශයෙන් නම් කෙනෙක් නෑ ඇත්තේ මොනවද කෙනෙක් කියා කලකම නැදන පරමාර්ථ ධර්ම සමූහයක් පමණයි මම ඒ හිතයි අපි පරමාර්ථයන් පිළිබඳව කටයුතු කරා අද මගේ කතාව ඒ පරමාර්ථ විස්තරයක් පිළිබඳවයි කියයි මා මේ පිටුමතන්ට පිටට කැමතිවා පරමාර්ථ ඒ තීතාවේ විස්තර කරනවා పరమ ఉత్తమ అవిపరీతే అర్థే పరమస్థే పరమ ఉత్తమ అవిపరీతే అర్థే పరమస్థే පරම කියන මේ වචනය යමක තිබෙන උසස්කම දැකීමට ඉහළ බව දැකීමට යුතු බව දැකීමට පාවිච්චි කරන වචනය. දැන් අපගේ මොඳ මිතුරාට අප කියනවා අපේ පරම මිතුරයි ඒ වගේම නරකම හතරක් කියනවා පරම හතරයි. එතකොට හතර තමයි ඉහළටම ගියොත් වෙන පරම හතුරාවන අතර මිතුරු තමයි ඉහළටම ගිය තැනත්තා පරම මිතුරාවන. එතකොට මේ පරම වචනය එන්නේ පරම වචනයෙන් අප ගත යුත්තේ ඉහළම බව. පරම උතුම් තැන තේරුම. නෝන එක්කම තමයි කරන්නේ කියන එක තවත් වචනයක් ඇතුළත නමත මේ විස්තරයෙන් දැක්වෙන්නේ උත්තමයි. අවිපරිතේ අක්ඛේ පරම අවිපරිත කියන මේ වචනය එන්නේ සත්‍යය දැකීම. සාමාන්‍යයෙන් ඒක තේරුමක් තිබෙනවා නිරමත්‍යන කියන අර්ථය. ඒත් වෙනස් කියන පරමාර්ථ ධර්මයක් නෑ. යමක් වෙනස් වෙනම් ඒ වෙනස් වන්නේ පරමාර්ථයේ විකට සම්පූර්ණයි. සිදෙන තත්වයෙන් වෙනස් තත්වයකට පත්වන්නේ. එහෙමනම් ඇති වෙලා නැතිවන්නේ. එනවා දැන් කියා පිළිතුරු ඇතුව. එනකන් ප්‍රශ්නය නිර්විත බලනවා. ඇතිව නැතිවන්නේ පරමාර්ථය එහෙම නැත්නම් ප්‍රඥප්ති දෙකියා. ඒක පිළිතුරු වශයෙන් දියුණු කියන්නේ ඇතිව නැතිවන්නේ පරමාර්ථයි. ඒ ඇතිවන්නේ පරමාර්ථය නැතිවන්නේ පරමාර්ථය. ඇතිවීමක් නැතිවීමක් කියන මේ දෙකම නැති පරමාර්ථයේ කුච්චිදෙන. ඒ පරමාර්ථය තමයි අප ප්‍රාර්ථනා කරන පරමාර්ථයේ නිවාරය. ඒ නිවන පිළිබඳව නම් ඇතිවීමකුත් නැහැ ඒ නිසාම එහි නැතිවීමකුත් අනිත් පරමාර්ථ ඇති වෙනවා ඇතිවීමට අවශ්‍ය වෙන ප්‍රත්‍යයන් උපකාරක ධර්මයන් සම්පූර්ණ වූ කල ඒ ඇති වෙන හැම එකක්ම ඒවාදායත් ආයු කාලයේ පැවත නැති වෙනවා ඒ නිසා තමයි අනිත්‍ය කියන්නේ මොනවාද? සම්මුතික පරමාර්ථද කියසොත් ඒකට පිළිතුරු වශයෙන් දීන්නේ පරමාර්ථයි. පරමාර්ථ ධර්මයි අනිත්‍ය. දුක්ඛ වන්නේ ඒ පරමාර්ථ ධර්ම. අනාත්ම වන්නේ ඒ පරමාර්ථය. එතකොට අපේ ධර්මයේ අප ඉතාලේ ධර්මයේ දර්ශනයක් හැටියට දක්වන තැනදී බුද්ධාගමේ කියන්නේ උතුම් දර්ශනය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ දර්ශනය. ඒකට අනිත්‍ය වශයෙන් දැකීමේ මොනවාද? පංචස්කන්ධය. දුක් වශයෙන් පංචස්කන්ධය, අනාත්ම වශයෙන් පංචස්කන්ධය. එනිසා පරමෝ උත්තමෝ අවිපරිසවත්තෝ පරමත්තෝ කියන මේ වචනය තෝරන්නට ඕන. ඒ විස්තර කරන්නට ඕන. උතුම් වූ සත්‍යයේ අර්ථය. ඒ අවිපරිණිත කියන වචනයෙන් දැක්වෙන්නේ සත්‍ය කියන දේ. සත්‍ය. උතුම් වූ සත්‍ය වූ අර්ථය පරමාර්ථය. අවිපරිණිත කියන වචනයට මොළොක්ුණේ කියන තේරුම දුන්නොත් ඒ මොළොක්ීම දැක්විය යුතු වන්නේ මේ පරමාර්ථ ධර්ම වලට අයත් වෙන යම් ලක්ෂණයක් තිබෙනවා නම් ඒ ලක්ෂණය වෙනස් වෙන්නේ නැහැ ඒ ධර්මයේ පිළිබඳ. ඒ ලක්ෂණය ඒ ධර්මයේ පිළිබඳ ඒින් අදහස් කරන්නේ යම් ධර්මයක් දැනගැනීමට යම් ධර්මයක් නිමේ මේකයි කියලා දැනගැනීමට ඒ පිළිබඳව තිබෙන විශේෂයක් තිබුණම් විශේෂ ලක්ෂණ ලක්ෂණයක් ඒ ලක්ෂණය ඒ ධර්මයටම අයත් ලක්ෂණය වත් ඒක නම් වෙනස් වෙන්නේ නැහැ ඒ ලක්ෂණය නිසා තමයි ඒ ධර්මය ඒ නම ලබන්නේ ඒ වෙනත් ධර්මයක ඉස්ලා වෙන් කරගන්න. යම් ධර්මයක් අනේ ධර්මයකින් වෙන් කර ගැනීමට ඒ ධර්මයේ පිළිබඳ වූ විශේෂ ස්වභාවයක් තියෙනම් ඒකයි කියන්නේ ඒ ධර්මයේ ලක්ෂණය කියලා. අන්නේ ලක්ෂණය ඒ ධර්මයේ පිළිබඳව පිළිගන්නවා. ඒ ධර්මයේ ඊට වඩා වෙනස් ලක්ෂණයක් ගන්නා ධර්මයක් වන්නා. අන්නේ ඒ මොකක්ද කියන්නේ? ඒ ලක්ෂණය නම් ඒ ධර්මයේ පිළිබඳ වෙනස් වෙන්නේ නැති. අපි ඒකද පැහැදිලි කර ගැනීම වශයෙන් ගත්තොත් හිත. හිතේ තියෙන පරමාර්ථය. මේ චිත්ත පරමාර්ථයේ පිළිබඳව තිබෙන ලක්ෂණය තමයි සිතේ ලක්ෂණය, විඥානන ලක්ෂණය කියන්නේ. ඒක දක්වා අපි දෙන්නේ එහෙමයි විඥානන ලක්ෂණන් සිත්තන් කියන්නේ. විඥානන කියන්නේ දැන ගැනීම. මොනවද දැනගන්නේ? දැනගත යුතු අරමුණ. අරමුණ දැනගන්නා ස්වභාවය සිතයි කියන්නේ. කවර හෝ පිටක් වේවා. ඒක හොඳ පිටක් විය හැකි, නරක පිටක් විය හැකි, කුසල් පිටක් විය හැකි, අකුසල් පිටක් විය හැකි, විපාක පිටක් විය හැකි, ක්‍රියා පිටක් විය හැකි. කාමාවචර පිටක් වන්නට පුළුවන්, රූපාවචර පිටක්, අරූපාවචර පිටක්, ලෝකෝත්තර පිටක්. කවර පිටක් කියා ඒ සිතේ සිතක් බව තේරුම් ගැනීමට ඒ සිත පිළිබඳව තිබෙන ලක්ෂණ කුමක්ද ලක්ෂණ කුමක්ද ස්වභාවය කුමක්ද අරමුණ විඥානයි. අරමුණ දැන ගැනීම. ඒ ලක්ෂණය සිත පිළිබඳව වෙනස් වන්නේ නැහැ. ඒ නිසා මෝහකම ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ සිතම නා. සිතලයි. එංගොඩ සිත ඇතිවෙනවා නැතිවෙනවා. ඒ ඇතිවීම නැතිවීම සිදෙන ධර්ම වෙනස් වෙන්නේ නැtei කියන්නට බෑ. නමුත් ඒ මෝහකම බය පරමාර්ථ ලක්ෂණයක් කියලා කලකදනම් ඒ වෙනස් වෙන බව තේරුම් ගත යුත්තේ ඒ බව නැතිනේ කියලා. යම් ධර්මයකට අන්‍ය ධර්මයකට නැති ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා ඒක වෙනම ධර්මයක් වන්නේ. අන්නේ ලක්ෂණය ඒ ධර්මයන් ප්‍රයත්නා ස්වභාවය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර අරමුණු දැනගන්නා ස්වභාවය. ඒ අරමුණු දැනගන්නා ස්වභාවය සිත පිළිබඳව කවදාවත් නැහැ වෙනස් තමයි. කවර සිතේ දැක්කේ ඒ අරමුණු දැනගන්නා ස්වභාවයමයි. අන්න එන්දා දෙවිදපිත්තේ සර්වෝත්තම අවිපරිතවත්තේ පරමප්‍රේක්ෂා ශ්‍රාවණ ටීකාවෙහි මේ අභර්ණාප සංග්‍රහයට පිළිම ටීකාවක එයි පිළිම විග්‍රහය අනුව දෙවිදපිත්තේ සුතින් සත්‍යං වත්තේ එනම් ලක්ෂණ වශයෙන් වෙනස් නොවන ස්වභාවයන් ස්වභාවය කියන මේ තේරුම. ඒකට පරමාර්ථය මරාතියක් නැහැ. පරමාර්ථ වශයෙන් ඒ පරමාර්ථ සියලුම ධර්මයන් සියලුම ධර්ම කියන එක ලෝකයට ඇතුළත් ධර්ම ලෝකයෙන් පිටත් ධර්ම ලෝකයේ කියන විට පංචස්කන්ධ ලෝකයයි කියන්නේ ඒ පංචස්කන්ධ ලෝකයට ඇතුළත් යල්ලද පංචස්කන්ධ ලෝකයෙන් පිටත් කරවි ධර්මයේ කියන නිර්වාණය මේ ඔක්කොම පරමාර්ථ කියන මේ වචනේට බදන මේ වචනේට ඇතුළත් අන්න ඒ පරමාර්ථ වශයෙන් පිළිගන්න කොටස් පිළිගන්න හදලා පරමාර්ථ සතර පරමාර්ථය කියන්නේ ඒවා සිත්තං හේතුකං රූපං නිබ්බාන සිතප එර්තියලේම පරමාර්ථ සිත්තයිත සිත රූප නිබ්බාන යා සතරක් මෙන්න මේවා ගැනයි අපට ඉගෙන ගන්නට පුළුවන්. බලමුකොට චිත්ත පරමාර්ථය ගැන ඊළඟට චෛතසික පරමාර්ථය ඊළඟට රූප පරමාර්ථය අන්තිමටයි නිවාන පරමාර්ථය ගැන ඉගෙන ගන්නට වන්නේ. ඒ චිත්තාදීන පරමාර්ථයන් පිළිබඳ විශේෂ විභාග ගෙවීමට කලින් මේ අතර පරමාර්ථ වන්නේ ඒ මුදින් කියන එකට තේරුම් ගත යුතු දෙයක්. බලමු ඇති චිත්ත පරමාර්ථය. ඒක උතුම්ම සත්‍ය වූ අර්ථයක්. එමත්නම් ලක්ෂණ වශයෙන් සමන්ත අයත් ලක්ෂණය අත් නොහරින. ඒ ස්වභාවය ඇති ධර්මයක් සිට එන්දායක පරමාර්ථයක් ඒක තේරුම් ගත යුතු පිළිතුර. ඒ මේ පරමාර්ථ ධර්ම තේරුම් ගැනීම සඳහා බොහෝ විට භාෂාව තමයි අපිට උපයෝගී කරගන්නට තිබෙන්නේ. භාෂාවේ තිබෙන වචන පරමාර්ථ විස්තර කිරීමට හදාගත් වචන නෙවේ. එදිනදා භාවිතයේ ලෝක විහාරයේ තිබෙන වචන මේ පරමාර්ථ ධර්ම දැකීම සඳහා තිබෙන වචන නෙවේ. නමුත් ඒ අන්තරයෙන් තමයි පරමාර්ථ ධර්මද විස්තර කළ යුතු වන්නේ. ඒ පරමාර්ථයන් ඇතිවෙන ඇති කරගන්න ලබන ගැඹුම සමහර විට ඒ පරමාර්ථයන් පිළිබඳව තමන් දැනගන්නා භාවනාමය ඥානයට වඩා වෙනස් වෙන්නට. ඒ මා දහස් කරන්නේ ඒ පරමාර්ථ ධර්ම නියම වශයෙන් තේරුම් ගත හැකි ධම්මේ හරි වැටියෙන් දැනගන්නට පුළුවන් ධම්මේ ධාරණාමය නුවණ. ධාරණාමය නුවණ. ඒ ප්‍රත්‍යක්ෂ කිරීම. අසූරෙන් ඇති කරගන්නේ ඒ ධර්මයේ පිළිබඳව කරන විස්තරයට අනුව තමන් කලකන්න ගන්නා දේ. ඒ නිසා සමහරවිට කෙනෙකු යම් ධර්මයක් පිළිබඳව කරන ලබන විස්තරයක් අපාපිතීම නිසා ඒ ධර්මයේ පිළිබඳව ඇති කරගන්නා දැනුම ඒ ධර්මයේ පිළිබඳවම තිබෙන ස්වභාවය දැක්කම ඉදිරියටම ඇති කරගන්නේ නැද්ද කියන එක නිරීක්ෂණාට නම් තේරුම් ගන්නට බෑ ඒක ඒ පිළිබඳව හිතා ගන්න එක නා තමයි දැනගත්තේ ඒ පරමාර්ථය ගැන දැනගැනීම අමාරුයි ඒ මේ නිකම්ම අපිට කෙනෙක් දෙයක් නෙවෙයි හිතා නිරීක්ෂණකා බලා කල්පනා කරලා දැනගත්තේ ඒක එන්ටා ඒ කියන දේ පිළිබඳව හොඳට අපාදෙන්න සාර්ථකව පාවිච්චි වෙන ඒ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් වේවි. ඇතැම් විටක මුල්ම අවස්ථාවේදී ඒ පිළිබඳව ගැටීම ප්‍රමාණවත් නිමා. ක්‍රමයෙන් අසාගෙන යන විට තමන්ට මුලදී නොතහුණු කරුණ. සතිය සහතින් ගැටෙන සත්‍යයට දැනෙනවා. ඒකම ධර්මයේ ස්වභාවය. දැන් මාත්‍රිකා ධර්මය විස්තර කිරීම සඳහා කෙරෙන විස්තර ගන්නවා කියලා භාෂාව. දැන් කතා කිරීමේ භාෂාවෙන් කියන එක කිසිවක් නෑ නේ. අපින්තයි යකින් වලින් මේ ධර්ම විස්තර කරන්න බෑ. ඒවා වචනාන්තරයෙන් අපට තේරුම් ගත යුතු අප තේරුම් ගත යුතු තිබෙනවා. ඒ නිසා මේ චිත්ත පරමාර්ථය තේරුම් ගැනීම සඳහා භාෂාව උපයෝගී කරගන්න ආකාරය තේරුම් ගන්න අපි. කොහොමද භාෂාවෙන් ඒක විස්තර කරන්නේ? විග්‍රහයන් දක්වනවා තුන් ආකාරයි. මේ ධර්ම තේරුම් ගැනීම සඳහා එකට කියනවා කර්තෘ කාරණ විග්‍රහය. අනිත් එක තවත් එකක් කර්ම සාධන විග්‍රහය. අන්තිමට දැක්වෙනවා භාව සාධන විග්‍රහය. දැන් කර්ම සාධන විග්‍රහයකින් එන්නන්නේ යම් ක්‍රියාවක් කිරීමේ ශක්තිය ඇති කියන එකයි ඒ විග්‍රහය දෙන්නා. කර්තෘ සාධන විග්‍රහය. කර්ම සාධන විග්‍රහය දෙන්නන්නේ ක්‍රියාවකට උපකාර වන දෙයක් කියන දරබයි. භාව සාධන විග්‍රහයෙන් දක්වන්නේ ක්‍රියා මාත්‍රයක් විතරයි. මෙන්න මේ විග්‍රහ තුනක් තිබෙනවා. සුඛ පිළිබඳවත් අන්‍ය චක්කිකාදී ධර්ම පිළිබඳවත් උදම් විග්‍රහයක් තිබෙනවා. අපි බලමුවන්න සිත පිළිබඳ විග්‍රහයක් තේරුම් ගත්තොත් අනෙක් ඒවා අපට පහසුවෙන් ගතා ගන්නට පුළුවන්. සිත පිළිබඳ වූ කර්තෘකාමර විග්‍රහය තමයි චින්තේති චිත්තංක. චින්තේති චිත්තං. සිතන්නේ සිතයි. චින්තේති කියන්නේ සිතන. නැත්නම් සිතාමූ සිතන. සිතන්නේ සිතයි. සිතන්නේ මනෝදේ. සිතන්නේ සිතයි. එතකොට සිතින්නේ කියන ක්‍රියාව කරන්නාසේ. ඒ විග්‍රහයෙන් කියනවා. සිතන්නේ සිත. ඒක කර්තෘ සාධන විග්‍රහයයි. කර්ම සාධන විග්‍රහය නම් චින්තේතු හේතු එනාති චිත්තං. චින්තේති ඒකේනාති මේ කර්ම කොටගෙන ඉස්සාවේ හිතනවා. එතකොට සිතීම කියන මේ ක්‍රියාව කරන උපකරණයසේ දින ඒ විග්‍රහය කරා. සිතීම ක්‍රියාව කරන උපකරණය ලෙස සිත විග්‍රහකට දැක්වීමක් ඒ විග්‍රහය. මේ කර්ම කොටගෙන සිතාමේ හිතනවා. ඒකම කර්ම සාධන විග්‍රහයයි. ඊළඟට එනවා භාව සාධන විග්‍රහය චින්තන මත්තං චිත්ත සිතින් මාත්‍ර සිතයි සිතින් මාත්‍ර සිතයි සිත පිළිබඳව තේරුම් ගැනීම සඳහා මේ විග්‍රහ තුනම අපට යොදා ගන්නට පුළුවන් ඒ විග්‍රහ තුනම උපයෝගී කරගත හැකි සිත පිළිබඳව තේරුම් ගැනීමට ඒ මේ විග්‍රහයන් තුන අතරින් ඉතාම හොඳ විග්‍රහය තමයි අන්තිමටම ලැබෙන චින්තන මට්ටම් සිත්තයි. ඇයි එහෙම කියන්නේ? සිද්ධාර්ථ චිත්තම් කියන මේ විග්‍රහය අනුව කියන්නේ සිතින් ක්‍රියාය සීනේ ශක්තිය ඇති කර්තෘ ශක්තිය ඇති ධර්මයක් ඒක කියන්නේ කර්තෘ ශක්තිය ක්‍රීඩීය ශක්තිය ඇති ධර්මයක්. එහෙම දැක්කම ඇතැම් විටක කෙනෙකුට දෙන්නට පුළුවන් සිතට එබඳු ස්වෛරී බලයක් ස්වෛරී ශක්තියක් තිබෙන ධර්මයක් සිත ඒ විදිහේ සිතීම කියන මේ ක්‍රියා කිරීමේ ස්වෛරී වෙන ධර්මයකගේ උපකාරයක් නැතිව වෙන කිසිවකගේ ඒ උපකාරයක් නැතුව තමන්ගේ ක්‍රියාව සබලයෙන්ම ශක්තියෙන්ම කලහත් ධර්මයේ සිට දෙයක්. එම් දැක්කේ වැරදි. මක්නිසාද ඒ කිසිදු ධර්මයක් අන්‍ය ධර්මයන්ගේ උපකාරය නැතිව ඇතිවන පවතින ධර්ම නිවනට. ඒ සියල්ලම අන්‍ය ධර්මයන්ගේ උපකාරය ලබාගෙනයි ඇතිවන්නේ. එනිසා ඒ ජෛවික ශක්තිය ඇති ධර්මයේ විග්‍රහකට දැක්වීම සිත පිළිබඳව තේරුම් ගැනීමට උපකාර කොට සිතේ බඳු ස්වයං ශක්තියක් නැති බව තේරුම් ගන්නට ඕනේ. සිතේට හේතුනාපි චිත්තං මේ කර්මකද වෙන සිතාමි සිතනම් කියවම සිතින් ක්‍රියාව කරන නම් කිසිවකට උපකාර කරන්නේ සිතයි කියා නැත්නම් සිතින් ක්‍රියාර කරන යමකට උපකාර කරන්නේ ඒ සිතින්කට මෙයි කියා එක පිළිබඳව වැරදි අදහසක් දෙන්නට පුළුවන්. ඒ නිසා විග්‍රහයන් දෙන්න නිසා මෙන්න විග්‍රහය චින්තන මත්තන් සිත. සිතේ මාත්‍රය සිත. සිතේ මාත්‍රය. මේ දින තුන මතක ඇති මා කලින් දවසේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව කියන තැනකට ගාථාවක් දැක්ුවා දුක්ඛ නිරෝධන තේසු දුක්ඛිතෝ කාරකේන ක්‍රියාව විච්චති අති නිබ්බින නිබ්බිතේ කුමා මද්දමස්ති ගම්කෝණ විච්චති කිය දුකක් නැත්තේව දුකින් කෙනෙක් නැත්තේය කිරීමක් නැත්තේය කරන්නේ නැත්තේය නිනමක් නැත්තේය නිවීමේ සැපය නිවන් යන කෙනෙක් නැත්තේය නැත්නම් නිවන් ගිය කෙනෙක් නැත්තේය මාර්ගයක් නැත්තේය මඟ යන්නේ නැත්තේය කියන මේ අදහස යැපී තිබෙන ධාතාවක් ඒක අන්න ඒව දැක්වෙන ආකාරයට අප මෙතනදීද කලකන්නට වෙනවා සිතීමක් තිබෙනවා සිතන්නේ නැතුව සිතීමක් තිබෙනවා ඒකයි සිතීම තමයි සිතීම කියන්නේ. චින්තන මත්තං චිත්ත. ඒ සිතීම ක්‍රියා මාත්‍රය. සිතීම ක්‍රියා මාත්‍රය ආරම්භන විඥාන මාත්‍රය. අරමුණ දැනගන්නා මාත්‍රය ඉතින්. එතනයි. කවුද මේ සිතන්නා සිත විසක? සිතන්නා කියා කෙනෙකු ආරෝපණය කරන්නේම සිත විසක වෙන කිසිවකට නෙවෙයි. ඒ සිතන්නේ සිතේ නෑ. සිතීම අන්තක සිතන්නේ. ඒකට මේ හැම පරමාර්ථයක් පිළිබඳවම නිවන් පරමාර්ථය හැර ඒ හැම පරමාර්ථයක්ම පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු යන්නේ ඒවායින් ඇති ක්‍රියා මාත්‍රය පමණයි. ඒවා ක්‍රියා මාත්‍ර පමණක් බව තේරුම් ගැනීමයි කයි උත්සාහ කළ යුතුයි. ක්‍රියා මාත්‍ර සිතේ මාත්‍රය සිටීම සිතේ කියන්නේ. ඉතින් සිතන්නේ මොනවද? සිතන්නට දෙයක් තිබෙන්නට. අන්නේ සිතන දේ තමයි අරමුණේ කියන්නේ. සිතීමේ ක්‍රියාවට කර්ම වන්නේ යමක් නම්. ව්‍යාකරණානුකූලව සැලකනවා නම් සිතීම් ක්‍රියාවට කර්ම වන්නේ ඒ අරමුණ. සිතන්නේ යමක් නම් ඒක තමයි අරමුණේ කියන්නේ. ඒ අරමුණ කොටෙක් තිබුණා ඒවා කොටස් කර දක්වන්නේ රූපාරම්මන ශබ්දාරම්මන ගන්ධාරම්මන රසාරම්මන සත්ත්වාරම්මන ධම්මාරම්මන කියන මේ හය. එයින් පිටත් පෙර අරමුණ කියා කොටසක් නැහැ. ඒ පිටත් පෙර පිරෙන්නට බෑ නැතිසාද සිතට භාජන වෙන සිතට අරමුණු වෙන සෑම දෙයක්ම මේ හයට ඇතුළත් වෙන දෙයක්. ඒකට අරමුණු ගන්නා ධර්මය අරමුණු ගැනීම අරමුණු පිළිබඳ ඇති දැනීම සමාසිත. ඉතින් අපි හිත කන පිස්සේ ඉන්න සිත පිටායි කියන්නේ. අපි නොසිතා පිටිද මොහොතක් නෑ. හැම විටම හැම තිස්සෙම සිතාප. අපි මුසිතා සිටින අවස්ථාවේ සැලකෙන නින්දා නින්දකගේ අවස්ථාව නිදා සිටින අවස්ථාව ජන කලකුවත් උදේලෝකයේ සිතන සිතක් තිබෙන. ඒ පිටට අප කියන්නේ නැහැ මේ දැන් අපිට උපදන සිත් උපදින අවස්ථාවක් කියලා. ඒක භයානක අවස්ථාවක් කියලා වෙනම නම් කරගන්නවා. නමුත් එතන තිබෙන්නේ තේමා. අපි ඒක පිළිබඳ විස්තර පසුව කතා කරමු ඊළඟ ගැන. දැන් සිත පිළිබඳව ඔය විදිහට තේරුම් ගන්නට ඕන. සිතින් මාත්‍රය තමා සිතේ කියන්නේ. සිතේ සිතයි කොටින් කියනවා. සිතේ සිත. එතකොට ඒ සිත් මොනවද කියන එක පසුව සලකා බලමු. ඊළඟට පරමාර්ථ අතුරෙන් දෙවෙනි පරමාර්ථය විස්තර කරනවා චේතසිකය චේතසික චේතසි භවං පදායත් උදිතායාපි චේතසිකං කියා ඒ සුභාවින් අපවා ටීකාවේ ඒ චෛතසිකය පිළිබඳ විග්‍රහය කර තිබෙනවා චේතසි භවං පදායත් උදිතායාපි චේතසිකං සිතෙන් ගන්නේ චේතසි භවං කියන්නේ සිතෙන් ගන්නේ තං ආයත්ත උප්පිතායා ඒ සිත හා බැඳුණු බැඳුන්න ඇත්තේ චෛතසික. සිතේ වන්නේ ඒ කියන්නේ සිතේ යෙදෙන්නේ සිත හා සමග බැඳුණු පැවතුම් ඇත්තේ චෛතසික. එහෙම චෛතසික 52ක් පිළිබඳව අභිධර්මයේ කියන්නේ චෛතසික 52ක්. සිතේ වන්නේ සිත වශයෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ එය විස්තර කරනවා ඒකුත්පාද නිරෝධාච ඒකාලම්බන වස්තුකා චේතෝ විපාදිතඤ්ඤාස ධම්මා චේතසිකානපා ඒකුත්පාද සිත සමග එකවරම උපදින නිරෝධාච ඒක නිරෝධාච සිත සමගම සමග එකතම නිරුද්ධ වෙන ඒක අරමුණ සිත ගන්නා අරමුණම ගන්නා සිත යම් අරමුණක් ගන්නවා නම් ඒ අරමුණෙම එල්ල ගන්නා සිත යම් වස්තුවක් ඇසුරු කොට නම් ඇතිවන්නේ ඒ වස්තුව ඇසුරු කොටම උපදින ධර්මවලට චෛතසිකයයි ඒකයි ඒ ආකාරයේ තියෙන්නේ. ඒක සිත සමග එකතමයි ඉපදින. සිත නැති වෙනකොටමයි නැතිවන්නේ. සිතේ අරමුණ යමක් නම් ඒම තමයි ඒ සමග උපදන චෛතසිකයන්ගේ අරමුණ වන්නේ. සිත උපදිනවා තෙන්තිදෙන. මේ ශරීරයේ පිළිබඳව අපට සිත් ඇතිවන තැන් තාක් දක්වා තිබෙනවා. චක්ෂුසෝත ගාම විහා කාය අපේ කියලා. අන්න ඒ වස්තුවමයි ඇසුරු කරන්නේ ඒ හිත සමගතදනා චෛතසික. මෙන්න මේ විදිහට සිත සමග බැඳුම් පැවතුම් නැති සිතේ යෙදෙන ධර්මවලට කියනවා චෛතසිකය. මේක තේරුම් ගැනීමට උපමා වක්‍රා තිබෙනවා. එක උපමාවක් තමයි සූතේක සූතේක කියන්නේ හොද්දේක පොද්දට තිබෙන ජලය වගේ සිත සිත ජලය නම් ඒ හොද්දේ තිබෙන දුරු විනිසාදී වෙනත් ද්‍රව්‍ය තිබෙනවනේ ඒක මිශ්‍රව ඒ වගේ චෛතසික කමායේ තිබෙන ජලය වගේ සිත ඒ ජලයෙන් මිශ්‍ර වී තිබෙන අරලු දුලාගේ මේ වර්ගවල ඒ ඒ විෂ වගේ සැකේ විචාරිත මොකද මේ එකට බැඳිලා තිරණ ධර්ම ඒ මා කලින් සඳහන් කළ පරිදි සිතේ කියන්නේ ක්‍රියා මාත්‍රයක් බැවින් ඒ සිතේ ක්‍රියාවෙහි සිත නැති මේ ක්‍රියාවක් සමග එකට බැඳී හටගන්නා චෛතසිකයේ ක්‍රියා මාත්‍ර ඒවාද ක්‍රියා අන්න ඒ නිසා හිතේ චෛතසිකයන් දෙක තිබෙන සම්බන්ධය දැකීම සඳහා ක්‍රියාවන්ම උපයෝගී කර ගැනීම වඩා සුදුසුයි. ඒකට අපි උපමාවක් ගන්නවා නම් විදර්ශනයක් හිතහා චෛතසිකයන්ගේ තිබෙන සම්බන්ධය දැකීමට අපේ කරන අපගේ ක්‍රියාවකින් ඒ සම්බන්ධය දැකීමට පුළුවන් නම් අපට කාරණිය වඩා පැහැදිලි ඒ නිසා අපි ගන්න එක ක්‍රියාවක්. මොකද ගමන ක්‍රියාව යාම කෙනෙකු එක තැනක සිට තවත් තැනකට යන්නට අදහස් කරනවා. අපි ගමන මා කතා කරන මනෝවද මෙතන නැගිට මේ ශාලාරින් ඉවතට යන්නට අදහස් කළයි. එලේ ඉතින් කරන්නේ කුමක්ද? ඉනාසනෙන් නැගිටිනවා. නැගිට ඒ දේශයේ පැත්තට හැරිලා. පියවරු පියවරට ඉදිරියට යනවා. ඉදිරියට යනවා. ඒ ගමන ක්‍රියාව ආරම්භ කරන්නේ ඉස්ලාම පියවර කැඩීම. ඒ පියවර කඩමින් ඉදිරියට යනවා. එදින් බලාපොරොත්තු කෙනෙක් යාවේ කතා කරපු තැනට ආදන් ශාලාවෙන් පිටට යනවා ඉන්න. යනවා. යනවා. ඒ යෑම ක්‍රියාව කරනවා කියන එකයි කියන්නේ. යනවා. මේ යාමත් සමග එකට බැරි පවත්නා තවත් ක්‍රියා තිබෙනවා. ඒ පිළිබඳව බලා සිටින අයගේ නේද? එහෙම නැත්නම් ඒ ක්‍රියාව කරන තැනත්තාගේ නේද? ඒතරම්ම සැලකුවක් නැහැ. මේ නොසලකුවක් ඒ ක්‍රියාව මේ මුල් ක්‍රියාව වෙන නැත්නම් ප්‍රධාන ක්‍රියාව වෙන ගමන ක්‍රියාවක් සමගම බැඳී පවතී. මොනවාද ඒ? යම් වේලාවක තමා සිටි තැනින් නැගිට ඉදිරියට ගමන ආරම්භ කෙරේද එදෝම සිටම ඒ සමගම බැඳී පවත්නා අනුක්‍රියාතික තමා තමා සිටි තැනින් ඈත් වී කියන ක්‍රියාව හා බලාපොරොත්තු දැනට යම් වී කියන ක්‍රියාව. සුති කරනවා ඈත් වෙනවා. බලාපොරොත්තු වෙන යම් තැනකට ආදන්නටද එතනට ලම් වෙනවා. ඒක ඈත් වීමයි ලම් වීමයි කියන්නේ ක්‍රියා දෙකක් නේද? ඒ ක්‍රියා දෙකක් නමුත් මේ ක්‍රියා දෙක පවතින්නේ මුළු ක්‍රියාව සමග බැඳිලාද මේ කමුණ ක්‍රියාව යාම් ක්‍රියාව සමග බැඳිලා. ඒ ඈත්වීම යම් වීම කියන මේ ක්‍රියා දෙකක් ධම්ම ක්‍රියාව සමග දැනී පවතින බව අපට නොකියන්න තේරුම් ගත හැකි ඒ ධම්ම ක්‍රියාව නැරසී හැකියි මොකද වන්නේ ධම්ම ක්‍රියාව නැරසී හැකියි ඈත්වීමත් නැරතිනවා බලාපොරොත්තු වෙනට ලම් වීමත් නැරතියි අයනක් පටන් ගත්තේ කියන්නට පිටින් ඈත් වෙනවා වෙනත් තැනකට ලං වෙනවා. ඒක ලංවීමයි ඈත්වීමයි කියන මේ දෙකම ධම්මපෙත්තමයි දෙන්න තිබෙන්නේ. ගමන නැවතුන හැටි වෙන ඈත්වීම ලංවීමක් නර්ථය. ගමන පටන් ගත්තේ හැටි වෙන ඈත්වීමයි ලංවීමයි නැවතත් පටන් ගන්න. අන්න ඒ විදිහට හිතක් ඇති වෙන විට ඒ හිතකමද එකට බැඳී එකදනා හිතකමද එකම අරමුණ ගන්න ඒ හිත උපදිනකොටම උපදින සිත නැති වෙනකොට නැතිගෙන සිත අතුරු කරන වාක්‍යන අතුරු කරන චෛතසිකයන්ගේ සිත හා බඳුණු කරගෙන ඒක තේරුම් ගන්නට ඕන. සිත තමයි ප්‍රධාන ධර්මය. චෛතසික අප්‍රධානයි. අප්‍රධාන වූ සිත කවදාවත් ඉදිරින්නේ නැහැ. චෛතසිකයන්ගෙන් තොරව. ඒ සියලුම චෛතසික සිතේ මොනවා නැහැ ඇතිවන්නට ඒ අයත්ක සයිතික ප්‍රමාණය යම් පිටක ඇති වෙනා ඒ පිට ඒ සයිතිකයන් ප්‍රකාරය ඇති ඇති නේද නෝ කිසිදු සයිතිකයක් සිතුම්තරව හටගන්නේ නැහැ අතන සයිතික නැතිව සිත හට ගන්නවා ඒ නිසා ඒ පිට සයිතික කියන මේ ධර්ම දෙක වෙනස් දෙයක් කලකන විට සිත තමයි ප්‍රධාන සයිතික අප්‍රධාන සිතයි ප්‍රධාන ක්‍රියාව සයිතික ඒ සමග බැඳී පවත්නා අනුක්‍රියා. අනුක්‍රියා. හැබැයි මේ දෙකම වෙන් කරන්නට බැරිද? බැරිද? බලවත් හේ සම්බන්ධව පවත්නා ක්‍රියා වේ. ක්‍රියා. ඒ විදිහට චෛතසික තීරණයට. එතකොට චෛතසිකයන්ගේ ලක්ෂණ හතරක් තිබෙනවා. ඒකට කියනවා සතර සංප්‍රයෝග ලක්ෂණ. ඒ ධන ඉගෙන ගන්න විට ධර්ම ඉගෙන ගන්න විට වමනා කරන වචන තමයි ඒ සතර සංප්‍රයෝග ලක්ෂණ. සංප්‍රයෝග කියන්නේ සිත සමග එකට යෙදෙන ලක්ෂණ හතරක් චෛතසිකයන්ට තිබෙනවා. මේ ඒ ඒ චෛතසිකයන්ට තිබෙන පොදු ලක්ෂණ හතරේ එක එක චෛතසිකයකට වෙන වෙනම ඇති ලක්ෂණ තිබෙනවා. ඒවා වෙන් කර ගැනීමට තිබෙන වෙන වෙනම ලක්ෂණ තිබෙනවා. ඒ වගේ සිතත් සමග තිබෙන සම්බන්ධය දැක්වීමට චෛතසිකයන්ගේ සංප්‍රේරක ලක්ෂණ හතරක් දක්වනවා. ඒ හතර තමයි සිත සමගයකට ඉදීම, සිත සමග එකවරම නිරුද්ධ වීම, සිත ගන්නා අරමුණම ගැනීම, සිත අතුරු කරන වස්තුවම අතුරු කිරීම කියන මේ එයින් යුක්ත වූ ධර්ම වලයි කියන්නේ ඒකේ විචාදු පඤ්ඤා මේ සංප්‍රයෝග ලක්ෂණය සතරදී වශයෙන් සිතෙන් යොදන 52ක් වූ ධර්මයන්ට චෛතසිකයයි කියනු ලැබේ. ඒකයි උදාසාවිකේ. ඊළඟට සින්දුනි පරමාර්ථයේ හැටියට දෙන්නේ රූප. රූප පරමාර්ථය. රූප කියන මේ නම දෙවහාරය ලෝකයේ ශරීර දැක්වීමට තාක්ෂ ශරීරෙ යම් දෙයක් දැන් ඒ රූප කියන ව්‍යවහාරයට ඇතුළත් වෙනවා. බස් ගල් පර්වතය හඳකාරකා මේ සිරුරු සත්ව සිරුරුවා සෑම අපට අපි පිළින දෙයක් මේ කලකන හැම දෙයක්ම ඒ වගේම නොපෙනෙන දේවල් හැටියට පිළින. ඒ වාපය අපට පිළින්නේ නැහැ. නමුත් ඒ වාපය ඒක මේ රූප කියන එකටයි ඇතුළත් වෙන්නේ. ඒ රූපවල තිබෙනවා ප්‍රධාන රූප හතරක්. ඒවාට කියනවා මහා භූත කියලා. පඨවි ආපෝ තේජෝ වායු. ඒ රූප රූප සමග එකට බැඳී හදගන්නවා. තවත් රූප 24ක් තිබෙනවා. ඒවාට කියනවා උපාදාය රූප. ඒවාට කියනවා උපාදාය රූප. රූප රූප උපාදාය රූප දෙකකම එකතු කළ කල්හි ලැබෙනවා 28ක් අතවිසි රූප විද්‍යා ධර්මී සඳහන් කරන්නේ අනේ ඒ රූප 28 රූප පිළිබඳ විග්‍රහය දෙබඳුද මොනවාද රූප විද්‍යාව බුදුරජාණන් වහන්සේම ඒ පිළිබඳව වදාරා තිබෙනවා රූප පීති කෝ භුක්කවේ සම්මා රූපං විච්ඡති යෝන රුක්කති සීතේද පිරුක්කති උන්නේන පිරුක්කති විගච්ඡාය පිරුක්කති පාපාය පිරුක්කති දන්ත මකද වාතාකප පිරිනිසප සම්පස්සේන පිරුක්කති උත්තපීති කෝ පිට්ඨේ තත්මා විසන්ති මහණෙනි රුක්කමය වරෙහි මේක රූපයයි කියනු ලැබේ උත්තපීති රුක්කමය වේ එයින් මේක ඒවට තත්මා රූපන්ති වික්කති එබැවින් රූපයයි සියලු ලැබේ. මොනයින්ද විස්තමය වන්නේ? හේන විස්තති. කුමකින් විස්තමය වේද? රූපේන විස්තති. රූපයෙන්ද විස්තමය වේ. උන්නහන විස්තති. විස්තයෙන්ද විස්තමය වේ. විවක්කාය විස්තති. බඩගින්නෙන්ද විස්තමය වේ. විපාකාය විස්තති. විපාකයෙන්ද විස්තමය වේ. දන්ත මකස වාපාතක සිරිනිසක සම්පස්තේන කීර්ත. දස්ස කරන සත්‍යයන්ගේ විගුණ මధుරවන්ගේ මතක. වාපයෙන් ආපත කියන මේ සූර්ය රශ්මිය නැත්තම් ඉන්නේ සිරිනිසක සම්පස්තේන බඩගා යන සත්ව ජාතියේ පර්තේ කියන මේවායි රුක්මනේ දේවී रूप मन रूप विज्ञान लेकिन अपचेत तो युक्त शब्द में रूप में उत्पत्ति की नहीं वचन में कई भाव याद रखेगा उत्पत्ति की उत्पत्ति गठीय की सीढ़ी उत्पत्ति यानी उत्पत्ति यानी छिपे हुए छिपे සත්‍යයති කියන්නේ ගැටේ නැත්නම් ගැටේ නැදේ. සීලයති කොළඹ. දැන් ඒක තේරුම් අපට මොන සුදු උදාහරණයක් අපි මේ විදිහේ සිතේ වාතාවරණයකට මොනතරම් අවුල ඇති වෙනවද? එනිසා ඒ අවිවේක වේලාවක් අපට මත් දැනෙනවා. අපේ ශරීරයේ පිළිගන්න වෙනසක් අපට දැනෙනවා. ඒකක් දැනෙනවා පමණක් නෙවෙයි. බොහෝ වේලාවක් ඒ අවිවේක සිදුවන අන්‍යයන්ට වූ දේ වෙනසක් තියෙනවා. අපේ ශරීරයේ පිළිගන්න වෙනසක් ඒ මොකක්ද මේ වෙනස? ඒ තමයි රුක්කමය. ඒක තමයි රුක්කමය. එකට විප්පණී කියන්නේ වෙනස් වීම. වෙනස් වීම. විරුද්ධ පක්ෂයන්ගෙන් පාරලක සුබම ආකාරයකට වඩා වෙනස් වෙනස් ආකාරයකට පක්ෂීමයි මෙතන විප්පණී. ඒකට අපි වෙන නිදර්ශන ටිකක් ගන්නවා. අපදානවා පහළ ඇති කළා. තද වස්තුවක් තද ද්‍රව්‍යයක්. ඒ සාහල පිටක් අරගෙන. වතුරෙන් දා. ඒ උතුමත් මත තබා මේ වතුරේ සාධනෙත් දාලා උතුමත් මත තබලා. ගුරු දෙවියන් මොකද වන්නේ සාහලට? ඒක සාහලෙ ඉන්න පිටුන්නේ නැහැ. ඒ අපි කියනවා ඒ ඒ නිසා ලැබෙන දේට බතු බතු එහෙම කියවම අපිට හිතෙන්නට පුළුවන් සහල්ම බතුණයි ඒක තමයි සාමාන්‍ය අපිට කියන දේ සහල් ටික බතුණයි කියන සහල් ටික අපි බත් කරගත්තයි කියන ඒ රුක් මේ රුක්කම උදඟු ඒ ආකාරයෙන් දෙයින් තේරුම් ගන්න සහාය කියන ඒ වස්තුව නැත්නම් ඒ සම්පූර්ණය සහාය වශයෙන් තිබෙන්නේ ඒ પરම්පරාව අවසන්ද. සතරයෙන් ලැබෙන්නේ ඒ අනුසාරයෙන් ලැබෙන්නේ වෙනම රූප පරම්පරාව. වෙනම රූප පරම්පරාවක් එතන තිබෙනවා. එතන ආයතනයි කියන්නේ ඒක පරමාර්ථ ධර්ම විරෝධයි. දහල් දක්ුණයි. දහල දහල වශයෙන් පිළිවෙලින් ඒ පරම්පරාව අවසන්. නමුත් මේ පරම්පරාවේ සම්බන්ධය ලැබෙන ලැබෙන ඒ දහල වශයෙන් තිබුණු රූපිත අවස්ථාවක් වූවාට පස්සේ එහෙම අවසන් ගන්නේ මොන කර්මයක් නිසාද? විෂ්ණු නමක විරුද්ධත්වයෙන් ලැබෙන දෙනීම නිසා ඒ දෙනීම තමයි දක්ෂිණ වෙදි කියන්නේ. ලැබෙනවා ඒ දෙනීම නිසා සහාය පතනවා. යාපතල. නමුත් සිදුවන්නේ ඒකගේ අවස්ථානන්තරයකට කණීම නෙවේ. ඕකෙන් කාර්යය කියන්නේ ගන්නවා. අපි තව උපස්ථාවක් ගත්තොත් ගත්තොත් විකුපාංග ඉති සංකේතයේ කියන්නේ ඝන ඉති. ඝන ඉති ඒ කියන පිරා ඒ පිරාටි දින ගන්නේ කල අදිනවා. අරිනාම කුමන්ද වන්නේ මේ ඝන වූ ඉති ඝන වූ ඉති යාදී යදිරෙන්නට පටන්. දැන් අපිට තේරෙන්නේ මේක. ඝනවතින් ඉති දැන් ජීවෙන්න අපි යාදිනවා. සමානයි කියෝ ඒ ධන අවස්ථාව ඉක්මවලා ධන අවස්ථාවකට පත් වෙනයි කියන එක දැනගන්න බෑ. නමුත් කොහොම අපේ අතට තියෙනවා. පත් වෙන කුමක්ද? ධන වශයෙන් කරති ඒ රූප කුංජය. ඉන්න නැති මේ විරුද්ධ ප්‍රත්‍ය ලැබීම නිසා ධන තත්ත්වයේ රූප තවදුරටත් ඉදීම වල නොහැකිද ඊට විරුද්ධ ඒ తත්වය අත්හත් අත්හල යාරු රූපය ඉදීමට පටන් ගන්නවා ඒ වගේම කියත හැකි පිටිකක් දිය කරගෙන ඒ දිය කරපු පිටි අබලක් විදේ තමයි යටින් දිස්කල් කළා. ඒ ජීතර ගැස්සකි ඒ කබල මත කබලට දැම්මම ඉතිරලා පස්සෙ දෙන්න බැරිය අර බැලුවම අපතේනවා. අයින් ගියාවෙත් ඒ දැන් ධන කප්පයකට පස්සේ අප කියන ආශ්‍රයක් අපල වෙනවා. ඉතින් ඒ ධ්‍යාන පිටු ධන උණයි කියලායි සාමාන්‍යයෙන් කෙනෙක් අපට කතා කරන්නේ. යාන්තිති ගියා අවස්ථාවේදී නැති වෙනවා අංශ. ඒවා දැනෙන්නේ නැහැ. දැනෙන්නේ මේ යාන්තිති වශයෙන් පැවති ඒ රූප පරම්පරාවක ඊළඟට අපලන්නා වූ රූප තමයි ඝන වශයෙන් පහළවන්නේ. මේ විරුද්ධත්වයේ කෙරෙන එළිය නිසා සිදු වූ උත්පන්නයේ අන්න ඒකයි දීප පිළිබඳව තේරුම් ගන්න කියන්නේ. ඔය කියන ලද කර්ම වලින් මම හිතන්නේ මේක ගන්න කර්ම පැහැදිලි කියලා. මෙන්න මේ රැකීමට බුදුරජාණන් වහන්සේ වදාළා. දුප්පති සුඛෝ විච්ඡේ සම්මාදි සම්පති. උප්පණය වන වීමයි ඒක විදේක්‍ය. මොවන්ද උප්පණය වන්නේ? සීතලෙන්, සීතලෙන්, විස්මයෙන්, අරගින්නේ, විපාකයෙන්, අක්ෂිරීයෙන්, විදීයෙන්, මදුරන් දැන් කටින් විදීයෙන් සත්‍ය කර්තය ආදී දැන් අප දන්නවා. සාධිය යවන කරුණ. මාත් මොකක්ද කියනවා? මොකද වන්නේ? ඒ බලපෑම නැතිනේ විරුද්ධ ගලවා බලපුවා දෙන්නේ යම් කිසි විරුද්ධ පක්ෂය. ඒ පක්ෂයේ විකටගෙන මේ කලින් අපගෙන දැවතගෙන යන අදින්න තියෙන පැටගෙන යන ඒ රූප පරම්පරාව මේ නිස්සාරයෙන් මොකක්ද ඒ ආකාරයෙන් කයිත කරගන්නට බැරිනේ වෙනත් ආකාරයක් ගන්නවා අර හේතුව පිටත තුන ඊළඟට නැවත අමුතු කපේකට පත් වෙනවා ඒක ඒ රූප මේ පරම්පරාවේ ඊළඟට පහළවන රූප අර විරුද්ධ ප්‍රත්‍යයෙන් කරන දෙලීම නැතිවෙන්නේ කල්හි කලින් හටගත්තු ප්‍රත්‍යයේ රූප පහළ වෙන්නට පටන් ගන්නවා ඒක අර විරුද්ධ ප්‍රත්‍යයෙන් පිළිවෙච්ච ඒ බාහිර දීම නිසා වෙනස් ආකාරයක් දක්ව රූප පහළ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් නුවරේලියාදී උදම් ජංගලට ගිහින් ආපසු වෙන විට මිනිස් ශරීරෙහි යම් වෙනස් ආකාරයක් වෙන වෙනසක් තියෙනවා. ඒ වගේ ඊට වඩා උෂ්ණ පලාසයකට ගිහින් ආපසු එන විට කයින් තිබුණු සත්‍යයට වඩා වෙනස් ආකාරයක් දැක්ක ශරීරයක් අපිට පේනවා. මොකද ඒක සිදුවන්නේ හිතේද? හිතේ නෙමෙයි. ඒ සිදුවන්නේ රූපේ. අන්න ඒ විදිහේ වෙනස් වෙන බවක් විකාරයට පත් වෙන බවක් එන්දයි විකාරය කියලා කියන්නේ විකාරයට පත් වෙන බවක් ඇත්තේ කුමකද? අන්න ඒ වාද කියලා රූප. ඒකයි සීත උෂ්ණ ආදී විස්සප්පත්යෙන් කරලද විකාරයට පත් වෙන වෙනසට පත් වෙන යම් ධර්ම කෙනෙක් නම් ඒවට රූපයයි කියනු ලැබෙනවා. එතකොට චිත්ත චේතසික රූප කියන මේවා මොන ඔය විදිහට සාමාන්‍යයෙන් තේරුම් ගන්නට ඕනේ ඒ විස්තරේම නෙවේ. විස්තර අපි ඉදිරියට කරනවා. ඊළඟට මේ නිර්වාණ පරමාර්ථය ගැන. නිබ්බා. ඒ පිළිබඳව නම් දවස් ගණනක් විස්තර කියන්නට වෙනවා නිර්වාණය පැහැදිලි කිරීම පස්සේ. නමුත් එබන්දකට නෙවෙයි අප සූදානම් වන්නේ ඒ පිළිබඳ ඔක්කොටි කියන්නට විස්තරය පසුවට තමයි. නිබ්බාණි දැන් අපි ගන්න ඕනේ ඊට කලින් එතකොට චිත්ත චේතසික චිතේ වන ධර්ම චේතසික රූපේ කියන සීත උෂ්ණාදී විරුද්ධත්වයෙන් පහළට විකාරයට පැමිණීමේ යම් ධර්මයකට ඒ වාස රූපයයි කියන්නේ කියන මේ විග්‍රහය ඉතින් රූප පිළිබඳවත් එක එක රූප වලට වෙන වෙනස් විස්තර තිබෙනවා. පඨවි ධාතුවේ ස්වභාවය, ආපෝ ධාතුවේ ස්වභාවය, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ ඒවා තුලක් වන්නේ විස්තරය. ඒවා පහුවට කියනවා. ඊළඟ නිවන කුමක්ද නිවනේ ඉච්ඡා? නිබ්බාන කියන වචනයයි ඉන්නේ. නී වා වචන දෙකක් තිබෙනවා. වාමී කියා නම ලැබෙනවා සංහාවට. වාන සංඛාපාය සංහාය කියන්නේ ඒ නිසා. වාන කියා සංහාවට නම. මේ වාන කියනම කියන එකම තමයි වාන කියන්නේ. ඒ තේරුම රහන කියන්නේ. රහන. රහන කියන්නේ කොහොමද? වඳින්න. බන්ධනය. දැන් සතුන් අල්ලා බඳින්න එකට අලි අතුන් අල්ලා බඳින්නේ රහන කියන්නේ. ඒ වගේ සත්‍යයන් සංසාරයෙන් දැඳකබන සංසාරයට බහින ධර්මය තමයි මේ රැහන වාම සංහාවට තමයි සංහාවයි සත්‍යයන් සංසාරයෙන් දැඳකබන ධර්මය ප්‍රධාන වශයෙන් මේ බුදුරජාණන් වදාළේ සමුදීච්ඡ අන්නේ ඒ සංහාවෙහි කියනු ලබන රැහනෙන් විදහස් වූ තැන නිදහස් වූ ස්වභාවය. ඒකයි කියන්නේ දැනෙන වඩා හොඳ ස්වභාවය. ඒකයි කියන්නේ නිබ්බාන. ඒ නිසා අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම නිර්වාණය විස්තර කර තිබෙන්නේ නිබ්බානං බන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං මග්ග කලාන මාලංගන භූතං වානි සංඛාතාය සංහාය නිසංකප්පා නිබ්බානං සිප්පස්ස නිර්වාණය වනාහි ලෝකෝත්තරයයි කියන ලබන සතර මාර්ග ඥානයන්ගෙන් ප්‍රත්‍යක්ෂ කරන ප්‍රතිමත් ඥානයෙන් අච්චිකාත මාර්ගඵල සිත්වලට ආරමුණු වන මග්ගඵලාන් ආලම්බන පුදුක වාම සංඛාතාය සංහාය වාණයයි කියනු ලබන සංහාවෙන් නික්කම්පච්චා නික්මුනෙහි යන අරමුණු කළ නොහැකි. ඒ විස්නාවේ විෂය ඉක්මවා පවත්නා හේයි. දාන සංකාතාය සංහාය නිකම්තත්තා නිබ්බානන්ති පෞච්චති නිර්වාණයයි කියන්නේ. සංහාවේ විෂය සංහාවට අල්ලා ගත හැකි ප්‍රදේශය ඉක්මවා පිටින ධර්මයේ තමයි නිර්වාණය. සංහාවෙන් අල්ලා ගත හැකි භවයට ඇතුළත් වෙන ආම භව, රූප භව, අරූප භව මේ ඔක්කොම සංහාවෙන් අල්ලගත හැකි සංහාවේ විෂය ඉක්මවා පිටින දැන් නෙවේ. නමුත් සංහාවේ විෂය සංහාවේ අල්ලාගත හැකි ප්‍රමාණය ඉක්මවා පිටින යම් ධර්මයක් තියෙනවා. අන්න ඒ ධර්මය තමයි නිර්වාණය. නිර්වාණය එයයි. එය අරමුණු කළ හැකි සතර මාර්ග ඥානයන්ගේ ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන. ඒ වගේම මාර්ගඵල සිත් වලටයි එය අරමුණු වන්නේ ප්‍රධාන වශයෙන්. අන්න ඒ ධර්මයටයි නිර්වාණය කියන්නේ. මෙන්න මේ විදිහට පරමාර්ථ ධර්ම හතරක් තිබෙනවා. චිත්තං, චේතසිකං, රූපං, නිබ්බානමිති සබ්බතා. ඉතින් ඊළඟට කප්පචිත්තම්පාද කපුතිදම් හෝති කාමාවචරං රූපාවචරං අරූපාවචරං ලෝකුත්‍රං තේති ආදී වශයෙන් ඒ සිත පිළිබඳ විස්තරයක් අභිධර්මාර්ථ සංග්‍රහයේ ඊළඟට කරනවා. මම කියන්නේ මා ඒ විස්තරය කළ යුතුවන්නේ ඊළඟට දිය හැකි. මොකද මා මට નિયમિત කාලය දැන් අවසන්නේ අවසන්. ඒ අපි ඊළඟ දවසේ අපිට පාඩම් දෙන දවසේදී චිත්ත පරමාර්ථයේ පිට ඒ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් වෙන පරිදි විස්තර කිරීමට බලාපොරොත්තු අපි අද එතකින් නවත්වමු. සබ්බේ සංඛාරාන්තා සීලවා පඤ්ඤාය පසුතිය දෙන්තිගති උපේතමං හෝති කියා සබ්බේ සංඛාරාන්තා සීලවා පඤ්ඤාය පසුතිය සම්බින්දති උපේතමං හෝති කියා तस्मिन् ब्रह्मा नष्टा यदा कन्याय पश्यति तन्निन्दति विश्वेन्द्रमन्त्रिया दुःखकर्तादिशिक्षाकरकर्तादिभया लोककर्तादिभूता उत्पतिपानु आकाशस्थादिनष्टादेवानागामिका पुनन्तमनुविद्वा सङ्गतं स्थापनम् أعطاك الخالق المساعي وما كان الشفاء من القلم والإسراء لم يفهم شفاءنا أعطاك الخالق المساعي وما كان الشفاء من القلم والإسراء لم يفهم شفاءنا